එතකොට අප පොදිනවල දේවල්ේ සමහර මේ බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කළේ බුදුනාලලා දේශනාවක් අදත් මේ තුන්වක් සැරේ බුදුනාලලා සුළු අනුශාසනාවක් කිරීමට අප බලාපොරොත්තු වෙන සරල දේශනාවක් බුදුබණ දක්වා විදහා දක්වන දේශනාවකට සමන් වීම බව බුදුබණ භාවනාවක් වෙනවා බුදුගුණ භාවනාව කිරීමෙන් නම් අපගේ දවසේ සත්‍යයන් ආරම්භ කිරීම මේ භාවනා වැඩකටයුතු කිරීම බොහෝ දුරට අපට ආරක්ෂාවක් වෙනවා ඒක අපට උපකාර වෙනවා. අද අප කතා කිරීමට බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ සත්‍යසාධාරණ ඥානය පිළිබඳව. ඥාන හයක් සම්ලසාධාරණ කියන්නේ ඥාන නම් අද වශයෙන් එකක් කියලා හෝ අපි ස්වල්පයක් හෝ කවුරුන් දීපච්චියෙන් ඉඳලා අදහස් කරන්නේ. අසාධාරණ කියන්නේ සාධාරණ නොවන. ඒ කියන්නේ වෙනස් භාවකයන්ට බුදුරජාණන් වහන්සේ හැර මේ ඥානය ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පමණමයි මේ ඥානය ඇති වෙන්නේ කියන එකයි එකක් අසාධාරණ කියන වචනේ අදහස. හැබැයි මේ දීප වචනයක් අපිට කියන්නට තිබෙනවා. සංවත්තනිකායේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වදාළ සූත්‍රවල තියෙනවා ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අනුරුද්ධ රහතන් වහන්සේට ඉන්දිය පරෝපරියත් ඥානය තිබුණාය ආශ්‍රයන්සේ ඥානය තිබුණාය යමක පාඨකාරී ඥානය තිබුණාය මහා සංඝාසනාපත් ඥානය තිබුණාය ආදී වශයෙන් මහා විශාල කරුණාවක් හේතුස්තරව තියෙනවා කොහොමනක් ඒක පිළිබඳව අටකතාව අතුරාව දක්වන්නේ අනුරුද්ධ මහා සාහතන් වහන්සේට විශ්වාස කළ අවබෝධයක් එකතු ඥානයක් ඒවා පිළිබඳ තිබුණා ඒක ප්‍රදේශ ඥානයක් කුලි ඥානයක් පමණයි බුදුරජාණන් වහන්සේගේ ඥානෙ අතිවිශාලයි අර සුළු ප්‍රදේශ ඥානෙ අලලා අනුද මහරහතන් වහන්සේ එලෙස සමන්තත් ඒ ඥාන තියෙන බව ප්‍රකාශ කර ඇති බව අටුවාව දක්වනවා එසේ වෙතත් මේ ඥාන 6 සාමාන්‍ය රහතන් වහන්සේලාට පවා අග්‍රතාවක මහා ශාස්ත්‍ර මහරහතන් වහන්සේලාට මනමින් නොකිසිම නොකිතන මනමින් අවබෝධ නොවන ඥාන හයක්. ඒ ඥාන හය තමයි ඉන්ද්‍රිය සරෝපරියත් ඥානය පළවෙනි එක. දෙක සක්කාන ආසයන් ඥාන සත්‍යංගේ ආසයන් ඥාන නොවන ගන්නා බව ආසයන් ගන්නා නොවන. ඊළඟ එක යමක පාඨ වාගේ ඥානය යමා මහ පෙළහැර දැක්වීමේ නොවන. මහා කරුණා සමාපatti ඥානයේ හතර. ඊළඟට සම්බන්ධ ඥානය, කර්මතා සම්බන්ධතා ඥානය, අනිත් එක අනාවරණ ඥානය. මේ ඥාන හය පිළිබඳ ඉදිරි ඕදිනවලදී අපි එක එක ඥානයක් එක එක දේශනාවක් කරගෙන මේකින් අත්‍යවශ්‍ය තේරෙන කරුණු පමණක් සිද්ධපත් කිරීමට අප අදහස් කරන්නේ. එම නිසා අද අප කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉන්ද්‍රිය ස්වરૂපයත් ඥාන ගැන බුදුරජාණන් වහන්සේගේ. ඉන්ද්‍රිය කියන්නේ අදහස ඉස්සර බවක් දක්වනවා කියන එක. හරියට ස්ථානයේ පදිපතියක් වගේ. නැත්නම් කටක රහක් වගේ. ඉස්සර බවක් අනිත් ස්වභාවයක් පවත්වනවා කියන අදහසයි ඉන්ද්‍රිය කියන්නේ ගණන් වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහක් කියන බව කියනවා. සද්ධාව, නීවරණ, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ නීති ධර්ම පහේ සම්පූර්ණ පරිපූර්ණත්වයක් ඇතුළු කෙනෙකුට පමණක් බහත් භාවය ලබන්න පුළුවන්. ඊට අඩු තරමට මේ ඉන්ද්‍රිය ධර්ම පහ පරිපූර්ණයෙන් කරලා තියෙනවා නම් ඕක පුළුවන් අනාගාමී වෙන්න. ඒකත් අඩු තරමින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ දිනු කරපු පුද්ගලයෙකුට සකදාගාමී වෙන්න පුළුවන්. ඊට අඩු තරමින් මේ ඉන්ද්‍රිය ධර්ම වඩා දියුණු කරගෙන ඇති කෙනෙකුට සෝවාන් වන්නට පුළුවන්. ඒ කියන්නේ සෑම මාර්ගයක්ම සෑම ඵලයක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ ඉන්ද්‍රිය ධර්ම පහේ දියුණුවක් අපේ සිත තුළ තිබෙන්නටම ඕන. බුදුරජාණන් වහන්සේට මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඉතිරිනක පුද්ගලයා තුළ ඒ වැඩි ඇති ආකාරයේ පිළිබඳව වැඩි නැති ආකාරයේ පිළිබඳ ඉතා පැහැදිලි නිර්වෘ නිවැරදි අවබෝධයක් තිබෙනවා. අනත්යතමින් නෙවේ. පළවෙනි එක ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ සම්සෝ හෝති සද්ධාතේ පතහාගතස්ස බෝධින් ඉතිවිස්සෝ භගවා සරහන සම්මා සම්බුද්ධෝ විද්‍යාචාර සම්පන්න සුබතෝ ලෝකවිදෝ අනුස්සරෝ පුරුෂ ධම්මකාලේ සද්ධා දේවනස්ථානං බුද්ධෝ භගවා මේ ආදී වශයෙන් දැක්වෙනවා පස්සෝකෝ සිතා විස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ ගැන පස්සහවක් පැහැදීමක් අචල විශ්වාසයක් තිබෙනවා. භක්තියක්, ගෞරවයක් තිබෙනවා. උන්වහන්සේගේ ධර්ම රත්නය ගැන පිළිසින්න පැහැදීමක්, භක්තියක්, ගෞරවයක් හිත තුළ තිබෙනවා. අස්කාරය පුද්ගල සංග්‍රහණය පිළිබඳව එලෙසින්න සද්ධාව, භක්තිය, ගෞරවය හිත තුළ ඇති වෙනවා. විශේෂයෙන්ම සික්ඛාය වෙනස් ඒ කියන්නේ මේ නිවන් ඥාන නිවන් යන මාර්ගය පිළිබඳව සුබගෙන පැහැදීමක් තිබෙනවා ප්‍රස්තාවන් කවුරුයක් තිබෙනවා මේ බුද්ධ ධම්ම සංග්‍රහණ පිළිද බ්‍රහ්මත්වයේ ප්‍රේක්ෂාව මේ සම්බුද්ධවට මේ භක්තියට මේ ගෞරවයට අපි සත්‍තා ඉන්ද්‍රිය කියලා කතා කරන්නේ මේ ශ්‍රද්ධාව බොහෝ දෙනෙක් තුළ තියෙන ධර්මයක් නමුත් සමහර අයගේ ශ්‍රද්ධාව අඩුයි තවත් කෙනෙකුගේ ශ්‍රද්ධාව මධ්‍යම ප්‍රමාණයේ තියෙන තවත් කෙනෙකුගේ ශ්‍රද්ධාව අධික වශයෙන් පවතිනවා. බුදුරජාණන් වහන්සේට පුද්ගලයෝ ලක්ෂ ගාණක් එකවර දැක්කත් කියන්නට පුළුවන් දෙමින් වශයෙන්ම මේ පුද්ගලයාගේ ශ්‍රද්ධාව බැඳී ඇත්තේ මේමය මක්සංගලට සමානයි කියලා. ඔහුගේ ශ්‍රද්ධාව මුර්ධුයි, ඔහුගේ ශ්‍රද්ධාව මධ්‍යම ප්‍රමාණයේ වැඩිලා මොහුගේ ශ්‍රද්ධාව අධික වශයෙන් වැඩිලා තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේට පැහැදිලිවම තේරුම් යනවා ඒක කියන්නට පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ඒක පිටා ගන්නට බැරි දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේට කියනවා පැහැදිලිවම මිනිස් ලක්ෂ කෝටියක් ගත්තත් සත්‍යයන් අසංඛ්‍ය ගණනක් ගත්තත් ඒ සෑම පස්සේ තුළම තියෙන සංස්භාව දැන මෙලෙසින් මේ පුද්ගලයා තුළ මේ ශ්‍රද්ධාව පැවතුනාට අහවල් කාලයේ වෙනකොට මේ ශ්‍රද්ධාව මූලිය පිටතලින් ගිලිහි යනවා. මේ ශ්‍රද්ධාව නැති වූ යන අස්සද්ද පුද්ගලයේ බවට මොහොපත් වෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කියන්නට බැරි දෙයක් බොහෝ විට. මේ බුදුරජාණන් වහන්සේට ඒ මේ පුද්ගලයාගේ ශ්‍රද්ධාව පුල්තරන් දුරට හඳා පවතිනවාද කියන එකක් නැදලින් අවබෝධ වෙනවා. ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේට කියනවා. මේ පුද්ගලයා මේ ශ්‍රද්ධාව එන්ටෙන්ටම දියුණුව වී දියුණුව යන ශ්‍රද්ධාවක් කවදාවත් සිදු වෙන අඩු වෙන ශ්‍රද්ධාවක් නෙවෙයි කිය. මිනිස් ලක්ෂයෙන් දැක්ක මේ ලක්ෂය දිනාගෙන මෙන්නෙන් වශයෙන් මේ ඉන්ද්‍රිය ධර්මයේ බුදුරජාණන් වහන්සේට දකින්නට පුළුවන්. සමහර විට සමහර පුද්ගලයන් මේ ශ්‍රද්ධාව ප්‍රමාණිකෝල ප්‍රමාණිකෝල වඩ වෙමින් යනවා. මේ වශයෙන් යන ශ්‍රද්ධාව තුන්වහන්සේට දකින්නට පුළුවන්. ඊළඟට උන්වහන්සේට පැහැදිලිවම කියනවා මේ පුද්ගලයෝ මේ ශ්‍රද්ධාවෙන් කටයුතු කළාට මේ ශ්‍රද්ධාව සම්බන්ධව මේ පුද්ගලයාගේ ප්‍රඥාව වැඩි දියුණු වෙලා නැහැ. ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් අත්‍යන්ත බඳගෙන දියුණු වෙලා නැති මේ පුද්ගලයාට මේ ශ්‍රද්ධාව අධික වුණාට මේ ධර්මය අවබෝධ කරගන්නට බෑ. මේ පුද්ගලයෝ ඇත්ත වශයෙන්ම අම්මා අර බාල පුදුජන වඩිනට වැටෙන නිකම්ම ශ්‍රද්ධාව ආදී ශ්‍රද්ධාවෙන් කටයුතු කරන ප්‍රඥාව මිශ්‍රවි නැති අය කියලා අවබෝධ කරගන්න පුළුවන්. එනිසා ඒ සුද්ධයන් සුදුසු ආකාරයෙන් ධම්ම දේශනා කිරීමේ හැකියාව බුදුරජාණන් වහන්සේට පවතිනවා. ඒ වගේම සමහර අයගේ ශ්‍රද්ධාව සමග ප්‍රඥාව මිශ්‍ර වෙලා පවතිනවා. සද්ධාවත් ප්‍රඥාවත් සත්‍යයෙන් බඳගෙන ඒකුණකට සමාන්තර වශයෙන් නැත්නම් සද්ධාව නම් සම්මතද ප්‍රඥාව තෝන්ගේ සංසාන තුනේ ඒ කර්මකම වැඩිලා. මේ ධර්ම මේ ආකාරයෙන් සද්ධාව සහ ප්‍රඥාව වැඩි සිදෙන ආකාරයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට ඉතාමත්ම පැහැදිලිවම අවබෝධයක් ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඕනෑම කෙනෙක් සමෝහයක් දෙක බැලුවා නම් දෙවියන් වුණත්, භක්තියන් වුණත්, මනුස්සයන් වුණත් ඒ වගේම මේ භූත විශ්වයේ භූත ලෝකයේ සිටින සත්‍යයන් වෙනස්ුණා. ඒ කවර සත්‍ය කොටසක් දෙත බැලුවත් උන්වහන්සේට එක පාඩම තේනවා. මෙයා අවිච්ඡප්ප සාදයෙන් සමන්නාගතෝ කෙනෙක්. කියන්නේ නැත්නම් සද්ධාවකින් සමන්නාගතෝ කෙනෙක්. බුද්ධි අවිච්ඡප්පකාදීන සමන්නාවතෝ ධම්මේ අවිච්ඡප්පකාදීන සමන්නාවතෝ සංඝේ අවිච්ඡප්පකාදීන සමන්නාවතෝ මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි අවතාර නැතන අවිච්ඡප්පකාදීන පුද්ගලයේ මේ පුද්ගලයෝ එහෙම නෙවෙයි මේ පුද්ගලයන්ගේ සද්ධාව වෙනස් වෙනවා මේ අවිච්ඡප්පකාද නැතන සද්ධාව ඇති කියන පුද්ගලයා දිට්ඨි සම්පන්න දිට්ඨි සංකේත පුද්ගලෝ දිට්ඨි සම්පන්න උපකම්ම කුච්චලයෝ ඒ කියන්නේ සෝවාන් ඵලය සාක්ෂාත් කර කුච්චලයෝ ඥා සෝවාන් ඵල සාක්ෂාත් කර නිසා මේ කුද්දලයන්ගේ සත්‍යාවේ කවදාවත් අතුවක් සිදුවන්නේ නැහැ දෙදෙනෙමක් සිදුවන්නේ නැහැ නැතිවීමක් පවක් සබා එතනින් බුදුරජාණන් වහන්සේට මේ නොයෙක් නොයෙක් ආකාරයෙන් ඒ ඒ සත්‍යාවේ පිට තුළ ශ්‍රද්ධාව කොයි කොයි ආකාරයෙන් වැඩි වෙන්නේ වැඩි දියුණු වෙනද ඒ ශ්‍රද්ධාවේ මට්ටම කුමක්ද ඒ ශ්‍රද්ධාවේ තියෙන ගුණාත්මක ස්වභාවයේ කොපමණද මේ ආදී නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට පුළුවන් වෙනවා මේ ශ්‍රද්ධාව මැනගන්නට ඒ උපදයන් තුලින්. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයේ අවබෝධ කිරීමේ ශක්තිය අර ඉන්ද්‍රිය පරෝපරිය ඥානයේ කොටසක්. මේ වගේ දීර්ඝ වශයෙන් විස්තර කරන්නේ මේ දේශනාව පැය තුනක් විතර දික් වෙනවා. ඒ නිසා අපි පිටි කරමු. ඊළඟට ජීවිතයේ ජීවිතය කියන්නේ සාමාන්‍යයෙන් හිතන අන්දමට මේ උත්සාහය කියන එකම පමණක් නෙවෙයි. එදිනදා ලෞකික ජීවිත ගත කරන අයට ලෞකික ජීවිතයේ වැඩ කටයුතු කිරීමේදී නම් සිදු උත්සාහයක් වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වීරයේ උත්සාහය සෑම කෙනෙක්ම කරනවා වගේ පවතිනවා. ඒ වීරයේ මෙතන කතා කරන්නේ සම්මා වායාමයක්. යහපත් වෑයමක්. මොකද යහපත් වෑයම කියලා බුදුරජාණන් වහන්සේ දකින්නේ උපන්නානං පාපරාණං අක්ඛලානං ධම්මානං පහනාය සම්දන් ධනේති වායනති විද්‍යන්නාඩබතේ චිත්තං සම්බන්ධං හාති පදහති ඒ කියන්නේ උපන්නා වූ කුසල අක්ෂර ධම් ප්‍රමාණය කිනුන සඳහා ප්‍රයමක් ගන්නවා. ඒ වගේම අනුස්සඤ්ඤානං අක්ෂලානං ධම්මානං අනුස්පාදාය නූපන් අක්ෂර ධර්මයන් නූපදීම සඳහාම උත්සාහයක් ගන්නවා. ඒ වගේම අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය සංගණ්ඨනේති වායමති විඥානාරබති සික්ඛං සම්බන්ධනාති පදහති මේ නූපන් කුසල ධර්මයන් වැඩිදුවන කර ගැනීම සඳහා වේදයක් කරනවා ඒ වගේම උප්පන්නානං කුසලානං ධම්මානං සිතය සම්මෝසාය දියෝ භාවය දේපුල්ලාය භාවනාය පාරිපූර්ණා සංගණ්ඨනේති වායමති විඥානාරබති සික්ඛං පදං හාති පදහති ඒ කියන්නේ තමා උපාදවාගෙන තියෙන කුසල දහම් තව තවත් දියුණු කර ගැනීමට, තව තවත් ආවද කර ගැනීමට, තව තවත් අභිවර්ධනය කර ගැනීමට, ප්‍රවර්ධනය කර ගැනීමට කටයුතු කරනවා. මේ අදහස් කරන්නේ අපගේ සිත තුළ තියෙන අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා කුසල ධර්ම ඇති දියුණු කර ගැනීම සඳහා නූපන් අකුසල ධර්ම නූපදවාගෙන සිටීම සඳහා නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා යම් කෙනෙක් උත්සාහයේ යෙදෙනවා නම් නිරත වෙනවා නම් ඒක ජීවිතය කියලා බුදුරජාණන් වහන්සේ ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට ඕනෑම පිළිස් සමූහයක් දෙස් බැලුවාම බුදුරජාණන් වහන්සේට තේනවා බුදුරජාණන් වහන්සේට දක්නට පුළුවන් මේ පුද්ගලයෝ නූපන් කුසල් ඉපදවීම සඳහා උත්සාහ කරනවා නමුත් උපන් අකුසල් නැති කිරීම සඳහා උත්සාහ ගන්නයි නෙවෙයි. මේ පුද්ගලයෝ සමානඟ තියෙන අකුසල් දහම් ප්‍රහාණය කිරීම සඳහා උත්සාහ ගන්නවා. නමුත් ඇති නොවී ඇති අකුසල් දහම් ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒවා ඇති නොකරගෙන සිටීම උත්සාහ ගන්නෑ. මේ පුද්ගලයෝ සමාගයේ සිත තුළ ඇති වෙන කුසල් දහම් ඒ පැත්තෙන්ම පවත්වාගෙන යනවා. ඒක වැඩි දියුණු කර ගැනීමට උත්සාහයක් ගන්නෑ. මේ පුද්ගලයෝ සමාජයේ සිට තුළ පවත්නා වූ කුසල දහම් තව තවත් දියුණු කිරීමට උත්සාහ ගන්නවා. මේ ආදී නොයෙක් ආකාරයෙන් මේ දිනුවේ කටයුතු කරන ආකාරය පිළිබඳව ඒ ඒ පුද්ගලයාගේ කියන කාණකම බුදුරජාණන් වහන්සේ සංකා පැහැදිලිම අවබෝධයක් තිබෙනවා. එලෙසින්ම බුදුරජාණන් වහන්සේට දෙනෙනවා ඕනෑම පිළිකම් දෙක බැලුවාම ඒ ඒ පුද්ගලයන් දෙන්නේ වශයෙන් මේ පුද්ගලයාගේ වීර්ය මතය මේ පුද්ගලයාගේ වීර්ය මධ්‍යම ප්‍රමාණයෙන් පවතින්නේ මේ කුච්චලයාගේ දීර්ඝ අධිකය දීර්ඝ සංඛ්‍යාවක් මේ කුච්චලයාට තිබෙන්නේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේට පැහැදිලිව නිවැරදිව දකින්න පුළුවන් කරුණක්. තමා බුදුරජාණන් වහන්සේට පැහැදිලිව පේනවා මේ කුච්චලියෝ දැන් මේ දීර්ඝය වඩනවා. ආනන්ද ධාතුවේ ආනන්ද කළා දීර්ඝය වදිනකොට එක කාලයක් යනකොට මොනවා හරි පරිබෝධ ධර්මයක් දැනෙනකොට මේ දීර්ඝයෙන් මේ කුච්චලියා පහරිනවා. නික්කම ධාතු සත්‍යයට ඒක පස්සන්නේ ඒ කියන්නේ නීගේ කොටස් තුනක් තියෙනවා ආරම්භ ධාතු, නිෂ්ක්‍රම ධාතු, පරක්කම ධාතු කියන. ආරම්භ ධාතු කියන්නේ පටන්ගත් වීර්ය, නිෂ්ක්‍රම ධාතු කියන්නේ යම් යම් පරිපෝෂක ගණනන් ඉස්දී ඒ පටන්ගත් වීර්ය අත නොහැර ගෙන යන ඊළඟ වීර්ය කොටස සේක්ෂාන්තමේ බලවත් අනුභෝධයක් හැමිය කිසිසේත්ම සමාජයේ පරමාර්ථයේ උච්ච වෙන තෙක්ම අත් නොහැර අඛණ්ඩ ලෙස අවිච්ඡින්න ලෙස පවත්වාගෙන යන යනු ලබන ජීවිතය. ඉන් බුදුරජාණන් වහන්සේට පැහැදිලිවම කියනවා දැන් මේ පුද්ගලෝ විනිවිද වදනවා. නමුත් අහවල් කාලේ වෙනකොට මේ මේ කර්ම විදික්කාම මේ මේ කර්ම එළඹුණාට පසුව මේ පුද්ගලයන්ගේ ජීවිතය දිවිහි යනවා. මේ පුද්ගලෝ කොටීත පුද්ගලයන් බවට පත් වෙනා වීරය අපහරිනවා. මේ පුද්ගලයන්ගේ ජීවිතේම නෙවෙයි. එන්නේ එන්නේ දුරවල වීරයක් මේ පුද්ගලයා තුළ තිබෙනවා. ඒ විනෝය මේ ජීවිතයේ කොමනක් නෙවෙයි. ඊළඟ ආත්ම භාවයේ පමණක් නෙවෙයි සමහර විට කල්පොච්චල කෝටි අසංඛ්‍ය ගණන් ඈතක දිස්න ආකාරයේ බුදුරජාණන් වහන්සේට බලන්නට පුළුවන් මේ මොහොතේ පවතින ආනියම පමණක් නෙවෙයි අනාගතයේ කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් ණයට පවා දීකින් යන දීර්ඝයේ පුත් ආකාරයෙන් පවතිනවාද කියලා එකම විරවුල්තම බුදුරජාණන් වහන්සේට දකින්නට පුළුවන්. එම නිසාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට එනකොට ප්‍රකාශ කරන්නට පුළුවන් මේ පුද්ගලයා ඒකාන්ත වශයෙන්ම අනාගතයේ මෙතුමන කාලයක් ගියාට පසු සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අය පටිච්චසමුප්පාදයේ පත් වෙන අය අප්‍රසාරක මහා ශාක බලයන්ට පත් වෙන අය රාජභාවයේ සත්‍යස්ත කරනවා ආදී වශයෙන් මේක දකින්නට පුළුවන්. ඊට විවරණ දෙන්නට පුළුවන්. මේ සිතක් ඊරේ වැඩලා ඒ විමුරිය අතහැරලා සම්මා සම්බුද්ධත්වයේ වාග්යක් අවදාහම් ලබන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අල්ප සංකේ ගණන් ඉදිරියට ඉදිරියට සමාජයේ ජීවිතයේ පරිසරයට සබඳ ජීවිතයේ පරිත්‍යාග කරන ජීවිතයේ වඩන්නට ඕනේ. නොකසබට ලෙස අඛණ්ඩ ලෙස එවැනි අඛණ්ඩ ලෙස නොකසබට ලෙස කල්ප ගණන් ඉදිරියට බැරි යටි විහිදුර ගැන බුදුරජාණන් වහන්සේට පුළුවන් එක මොහොතකින් දැනගන්නට එවැනි මහා ඥානයක් මම හිතන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එලෙසින් වදාළාට කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියන්නට බෑ. සාමාන්‍ය පුළුවන් මේ ගැන අවබෝධයක් තිබෙන්නට පුළුවන්. ඒකේ එබැවින් බුදුරජාණන් වහන්සේ මේ වීර්ය පිළිබඳව ඒ ප්‍රත්‍යඥයේ වීර්ය විදිය වැඩි ඇති ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුවමයි කටයුතු කළේ. එම නිසා ඒ වීර්ය අධික පුද්ගලයන්ට වීර්ය අධිකම සඳහා උපදෙස් දෙනවා. සමහර අයගේ වීර්ය නිසා අධිකයි ඒක භාවනාවට පරිබෝධ කරයි. නිවන සාක්ෂාත් කරන්නට බෑ. මේ තුන්වත් අය සෑම දිනක් ගන්නවා සෝන මහා ස්වාමීන් වහන්සේගේ කතාව. උන්වහන්සේ රැඳාව සිත්ති උත්සාහ ගත්තා. මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට සක්මන් කරමින් ඉඳගෙන අකුල් කරනකොට ධර්මයෙන් ඇවිදවිද විමන මේ පරිප්පු සැලිතලිය ධර්මයේ සැලිතලිය මේ කලක් ඉස්සත් උත්සාහය අතමහරන් මහන්සේ කටයුතු කරනවා මොකද නූපන් කුසල ධර්මයේ නිර්මාණය සාක්ෂාත් කිරීමට දිනහනට සතු කුමාරක තැනක් වගේ දේවලින් හැවරිලා ජීවිතේ උන්වහන්සේ යටහරින්නේ බුදුරජාණන් වහන්සේට පැහැදිලිව පේනවා ඔහුගේ අධික වීර්යය පාන්සියෙන් මොහොත අනිත කරයි ඒ අධික වීර්යය නිසා මොහොත නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ ඒ බැවින්ම බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ හැමෝට බැහැියක් වැඩලා උන්වහන්සේ උපිස්තර දීනාවක් ගායනා කර කර හිටපු පුද්ගලයෙක් ඒ දීනාව මොකමාවට අරගෙන කරුණු දැක්වුවා තෝරන මේ වීණාව මේ තියෙන පද පද කොලොක්කේම සාමත්ම පදට කොහොමද ඒක හොඳ සද්දයක් සමාදෙන්නේ ස්වාමීන් වහන්සේ එහෙනම් මේ දුන්නාගේ සත්‍යතාව මාත්න ගුරුකල ඒකින් හොඳ පදයක් ඇති වුණා ඒක නෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් දීනාගේ හොතම සත්‍යයේ සත්‍යයක් ඇතිකර ගැනීමට පිළිසින්ද මේ සත්‍යීවා මතුවේ ඉතා කඩලට ඇදලා පැදලක් නෙමෙයි ඉතා දුරු නෙමෙයි ඒක ඒ සම්පරකාරයෙන් පවත්වන්න ඕනේ. එදෙසින්ම තෝරන මේ මුවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයාගේ වීර්යය සම්පතක්යෙන් පවත්වන්න ඕන අධික වීර්යය අධිකතරයි නිර්වාණය ලෙස අවබෝධ නිර්මාණය සාක්ෂාත් කිරීමට ඔබගේ අධික වීර්ය නිසාම නිවන සාක්ෂාත් කරන්නට ඔබට නැති වුණා. වීර්යය අඩු කරලා මේ විදිහට කටයුතු කරන්න කියලා උන්වහන්සේ ඉදා උපදෙස් දුන්නා. ඒ උපදෙස් අනුව පිළිපැදීමෙන් සෝන ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වුණා. මේ වීර්යය ඉන්ද්‍රියක් වශයෙන් වෙසෙන්නේ ආකාරය බුදුරජාණන් වහන්සේ දන්නා නිසා. වරක් මුගලන් මහරහතන් වහන්සේ නිසිරා රැඳෙනා රහත් වීමට ප්‍රථම මෙන්න නිවන් යන්න උත්සාහ කරන්නේ භාවනා කරන්නේ නිකුතිලා වෙනවා එතෙන්ද බුදුරජාණන් වහන්සේ වැදලා උන්වහන්සේ ජීවිතය අධික වෙන ආකාරයෙන් කටයුතු කරන ආකාරයෙන් පෙන්වන කළ අචලාන සූත්‍රයේ දැක්වෙන එකයි එතකොට බුදුරජාණන් වහන්සේට පැහැදිලිව තේනවා මේ මොන පුද්ගලියෝ අධික විනෝයෙන් කටයුතු කරන අය, මේ මොන පුද්ගලියෝ සිතිල විවේකයෙන්, සුළුපට විවේකයෙන් කටයුතු කරන අය. මේ සුළුපට විවේකයෙන් කටයුතු කරන මේ පුද්ගලයා අවදාවත් නොවනට ළඟාවන්නේ නැතේ. ඊළඟට බුදුරජාණන් වහන්සේට තේනවා මේ කුච්චයාගේ ජීවිතේ ප්‍රමාණවත් සෝවාන් ඵලය ලබා ගැනීමට ඒ වුණාට මේ ජීවිතයේදී සෝවාන් වෙන එහාට යන්නට මෙයාගේ ජීවිත ප්‍රමාණවත් කන්නේ නැහැ. මේ පුද්ගලයාගේ දිනුවේ සෑම නම සකදාගාමී සත්‍ය උපදවා ගැනීමට මේ ජීවිතයේදී නමුත් අනාගාමී සත්‍ය උපදවා ගැනීමට තරම් මේ පුද්ගලයාගේ ජීවිතය මේ ජීවිතයේදී ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ පුද්ගලයා අනාගාමී වීමට දැන් සුසුම් මේ ජීවිතයේ ඇති නමුත් මොහොත රහත් ඵලයේ ලබා ගැනීමට තරම් වීර්යයක් මේ ජීවිතයේ තුළ ඇතිවන්නේ නැහැ. ඒ ආදී වශයෙන් උන්වහන්සේට පුළුවන්කම ලැබෙනවා මේ පුද්ගලයා සුසුම් සුලකවනාව ජීවිතයේ අත්ය මනවින් අවබෝධ කර ගැනීමට ඒකට සුදුසු ආකාරයෙන්ම ධර්මයේ දේශනා කිරීමට මෙලෙසින් බුදුරජාණන් වහන්සේ අපගේ සංස්කාර තුළ විමුක්තිය ඉන්ද්‍රිය ප්‍රතිසින් වැඩි ඇද්දේ ඉතා මනවින් අවබෝධ කරගන්න සක්සා කරගන්නට පුළුවන් එබැවින්ම උන්වහන්සේ ඒ ඉන්ද්‍රිය පරෝපරිය ඥානය සමන්නාගතයි කියලා අප සාධකාර දීලා වන්දනා කරනවා එතකොට තුන්වෙනි දැනුම දක්වා කතා කරේ අද්දින්දය සහ විදීන්දය පිළිබඳ සත්‍යවල සාහිත්‍ය පිළිබඳ තුන්වෙනි කාරණාව සතින්ද්‍රිය මේකේ තාම වැදගත් කොටසක් සතිය කියන එකට මුක්සත් සතියක් තියෙනවා සම්මා සතියක් තියෙනවා නැත්නම් මිච්ඡා සතියක් තියෙනවා සම්මා සතියක් තියෙනවා වැරදිව සතියක් සහ නිවැරදිව සතියක් සතිය කියන්නේ සිහිය පැවැත්වීම එතකොට බුදුරජාණන් වහන්සේට ඕනෑම සත්පුරුෂ සද්දෙට බැලුවාම කියන්නට පුළුවන් මේ පුද්ගලයන්ගේ සතිය මිච්ඡා සතිය. මේ පුද්ගලයන්ගේ සතිය සම්මා සතිය. මේ මිච්ඡා සතියෙන් කටයුතු කරන නිසා මේ පුද්ගලෝ සාන්ත වශයෙන්ම සතර අපාය කරා පියවරව තවනවා. ඒ කාන්තයෙන් දුකින් දුකට මේ මිච්ඡා සතිය නිසා පත් වෙනවා. මේ පුද්ගලයන්ගේ සතිය සම්මා සතිය ඔහු ඒ පුද්ගලයන් ඒකාන්තයෙන්ම අමා මහ නිවන බාරා ළඟ වී ළඟ වී ගමන් කරනවා මෙලෙසින් බුදුරජාණන් වහන්සේට එකපාරටම දැනගන්නට පුළුවන් ඕනෑම කෙනෙක් තුළ පවස්නා වූ සතිය ඒක මිත්‍යා සතියක්ද නැත්නම් සම්මා සතියක්ද කියලා සම්මා සතිය කියන බුදුරජාණන් වහන්සේ දකින්නේ පතමාට පිටුවේ සම්මා සතිය ඉද දික්කලේ දික්කෝ කාය කායං පස්සේ විරති ආසාති සම්පදාන පතමා විනංගී ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනා වේදනාන් පස්සේ විරති චිත්තේ සාමන පස්සේ විරති ධම්මේසෝ ධම්මාන් පස්සේ විරති ආකාශේ සම්පදාන පතමා විනංගී ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ විදිහට බුදුරජාණන් වහන්සේ සතිය කියන එක දකින්නේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් කොයි තරම් දුරට මේ මේ පුද්ගලයාගේ සිත් තුළ සංස්කාරන තුළ වැඩි දියුණුවයි ඇද්ද කියන එකයි. අප සතිය කියන එකෙන් අදහස් කරන්නේ සිහිපත් කිරීමට හැකියාව. ඒකත් සතියට ගණන් ගන්නවා සතිය අනුස්සතිවාදී වචන බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට පුළුවන් ලෝකේ කොයි තාන් සත්‍යෝ සිටියත් ඒ සෑම සත්‍යයකගේම මේ සතියන්තරිය කුල්තරම් දුරට වැඩිලා තියෙනවාද කියන එක දැනගන්නට මේ පුද්ගලයාගේ ආයනුපස්සනාව දැන් සම්පූර්ණයි වේදනානුපස්සනාව සම්පූර්ණයි චිත්තානුපස්සනාව සම්පූර්ණයි ධම්මානුපස්සනාව සම්පූර්ණයි එතනින් මේ පුද්ගලයාට සමහර විට මේ ජීවිතයේදී නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම් මේ ඉතුරු මේ චිත්තාන ධම්මාන සහ වේදනාන පස්නාව දිනු කරන්නට ඕන ඒ සතියක් නෝගේ සිත තුළ පිහිටන්නට ඕන මේ බව බුදුරජාණන් වහන්සේට තේනවා මේ පුද්ගලයාගේ කායાન පස්නාවට අමතරව වේදනාන පස්නාව දැන් දිනු වෙලා තියෙන්නේ ඒ පුද්ගලයා දේශනානුස්පස්සනා අරගෙන ඒ දුන් සතිය දැන් හොඳටම වැඩිලා ඒ ප්‍රමාණවත් මොහොත මේ බලාපොරොත්තු වෙන නිවන ලබන්නට සමාන නැත්නම් මේ පුද්ගලයාගේ චිත්තානුපස්සනා වැඩි නැහැ මේ පුද්ගලයාගේ ධම්මානුපස්සනා වැඩි නැහැ මේ ආදී වශයෙන් ඒකේ පුද්ගලයන්ගේ මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ වැඩිමින් වැඩි දියුණුමින් නැත්නම් වැඩි නොවැඩි නැති ආකාරයේ පිළිබඳව ඉතා පැහැදිලි නිර්වෝල් නිවැරදි අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබෙනවා. ඒ අවබෝධය නිසා අපි කියනවා ඉන්ද්‍රිය පරෝපරයක් ඥානෙ උන්වහන්සේ සමන්නාමතයි සතිඉන්ද්‍රිය ගැන උන්වහන්සේට මැනවින් කියනවා කියලා. මේ සතිය උන්වහන්සේ දකිනවා මේ මේ මේ පුද්ගලයාගේ සතිය මේ පුද්ගලයාගේ සතිය සම්මද්දෝත්පිතේකම භාවයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත්. ඒ වුණාට මේ පුද්ගලයාගේ සතිය දුන්නේ නැහැ. මේ සත්‍ය මේ සිටින පුද්ගලයාගේ සතිය එහෙම නෙවෙයි මේ විදර්ශනා ඥාන ලබා ගැනීමට තරම් ප්‍රමාණවත්. මේ පුද්ගලයාගේ සතිය හොතටම ප්‍රමාණවත් සෝවාන් මාර්ගය සාක්ෂාත් කර ගැනීමට ඒ වගේම කිසිදු ඉදිරි මාර්ග ලබා ගැනීමට මේ මේ පුද්ගලයාගේ සතිය ප්‍රමාණවත් මෙයාගේ සතිය කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ මාර්ගයක් ඵලයක් ලබා ගැනීමට මේ ආදී වශයෙන් සතිය නම් ආකාරයකින් ඒ ඒ පුද්ගලයාගේ සංකාන තුළ වැඩි යද්ද ඒ ඒ ආකාරයෙන් නිවැරදි දෙසම බුදුරජාණන් වහන්සේට දකින්නට පුළුවන් සතියින් ගිය එතකොට බුදුරජාණන් වහන්සේ කතියට ඒ කතියේ දුන්නේ ඇති ආකාරයට අනුකූලවම ධර්මයේ දේශනා කරනවා එබැවින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන විට බොහෝ අය නිවන් දකිනවා හේතුව මේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයෙන් මේ සත්‍යයේ ඉන්ද්‍රිය ධර්මයන් ගැටීමේ ඇති ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙන නිසා ඊටම ගැළපෙන ආකාරයෙන් දේශනාවක් පවත්වන ලබන නිසා එතෙන් මේ සත්‍යය බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට සංඛාරයෙන් දකිනවා. සෑම පුද්ගලයෙක් තුළම දැන් අප මේ දක්වා කතා කරන්නේ සද්ධාව, වීර්යය, සතිය කියන ඉන්ද්‍රිය ධර්ම තුන ගැනයි. ඉන්ද්‍රිය පරිපරිවර්තනායේද තවත් මේ ඉන්ද්‍රිය ධර්ම දෙකක් තියෙනවා. සමාධි ඉන්ද්‍රිය, සං ඉන්ද්‍රිය කියලා. මේ සමාධිය බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දකිනවා සිත්තේ තියෙන ඒකාග්‍රතාවය, සිතේ තියෙන එකඟ බව, සිතේ තියෙන සමාහිත භාවය, සිත විස්පිත නොවන ස්වરૂපය මේ සමාධිය ගැන බුදුරජාණන් වහන්සේට අනන්ත උපේක්ෂිත බලලා පැහැදිලිවම නිගමනයකට පහින්නට පුළුවන් මොහොතේ සිට කවදාවත් සමාධිමත් වෙන එකක් නෙවෙයි. වික්ෂිප්ත වෙලා විචිරලා පවතින එකක් මොහු කොටෙක් කල් උත්සාහ කළත් භාවනාවට නිරත වුණා මොහුට සිත එකඟ කර ගන්නට ලැබෙන්නේ නැහැ හැකියාවක් නැහැ පාරමී ශක්තිය මදි නිසා ඒකෙන්න අතීතස්තර කර්ම නිසා සමහර විට එතන සමහර පුද්ගලයන් දැස බලනකොට බුදු දඥාන මහන්සියට පේනවා මේ පුද්ගලයාගේ සතිය ප්‍රමාණවත් වෙනවා යම්සං චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමට සිටේ සමාධිමත් ස්වરૂපයක් සිට එකඟ වීමක් ඇති කර ගැනීමට. නමුත් මේ පුද්ගලයාගේ සතිය කොහෙද ප්‍රමාණවත් වන්නේ? ධානයේකට පහළ තියෙන උපචාර සමාධියක් ළඟා කර ගැනීමට. තවත් පුද්ගලයෙක් දෙස බලපුවාම බුදුරජාණන් වහන්සේට පැහැදිලිවම අවබෝධ වෙනවා මොහුගේ සමාධිය ප්‍රමාණවත් වන්නේ අර උපචාර සමාධිය ලබා ගන්නා එක් පමණයි. ඉතින් මොහාට බැඳීමට තරම් මොහුගේ සමාධිය වැඩි දියුණු වෙලා නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට ඉතාමත්ම පැහැදිලිව පේනවා මෙහුගේ සමාධිය මොහුගේ සමාධියේ වැටලා තියෙනවා පළවෙනි ධ්‍යානය ලබා ගැනීමට. නමුත් ඔහු කවදාවත් දෙවන ධ්‍යානයට පත් කරන්නේ නැහැ. දෙවන ධ්‍යානය ලැබීමට තරම් මොහුගේ සමාධියේ දියුණුවී නැහැ. නැත්නම් මේ පුද්ගලයාට පුළුවන් දෙවන ධ්‍යානය ලබන්නට තුන්වෙනි ධ්‍යානය උට ලබන්නට බෑ. මොහොත පුළුවන් තුන්වෙනි ධ්‍යානය උපදවන්න නමුත් හතරවෙනි ධ්‍යානයට උට ඉක් වෙන්නට බෑ. මොකට පුළුවන් හතරේ ධ්‍යානය ලබන්නට නමුත් අරූපාවචර ධ්‍යාන වලටම ගලමරන්නේ ළඟාවීමට තරම් මොහුගේ සමාධියේ දියුණු වෙලා නැහැ අතීතයේ පාරමී වශයෙන් පූර්ණේ වී නැහැ මොකට පුළුවන් කලින් අරූපාවචර ධ්‍යානයට ලං වීමට ඒකනම් දුරට මොහුගේ සමාධියේ දියුණු වෙලා තියෙනවා නමුත් දෙවන අරූපාවචරයට මොහු යන්නේ නැහැ තුන්වන රූපාවචර හතරවන රූපාවචර ධ්‍යාන සිද්ධාක් කියලා මේ තුනක් අතර එකවන්නට ඕන. මේ අන්දමට බුදුරජාණන් වහන්සේට පැහැදිලිව පේනවා ඒ වේක්ෂණාවේ චිත්ත තුල සංකාන තුල මේ සමාධිය ප්‍රවේශින්ද වැඩින්නේ දියුණුවන්නේ වැඩි සිටින්නේ කියන එක. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේට මේ පුද්ගලෝ දැන් මේ සමාජ සිතකින් අතර කටයුතු කළාට මේ කාලේ වෙනකොට පංචකාම ගුණයන් ටිකට වෙලා මේ පොල්ලන්ගේ සිත් වික්ෂිප්ත භාවයටපත් වෙනවා. අද මේ පුද්ගලෝ මේ සමාජී දිනු කරගෙන අහසින් ගමන් කරා. අභිඥා සහිතව සිටියා. සමහර විට සිත වෙනකොට ඒ අභිඥා අහසින් ගමන් කිරීම මාගේ සියල්ලම ගිලිහි ගොස් සිත වික්ෂිප්ත භාවයටපත් වෙන සාමාන්‍ය පුද්ගලයන් බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේට පැහැදිලිව පේනවා. අද සමාධිමත් පුද්ගලයේ අද ධ්‍යානලාභී පුද්ගලයේ සමාහයට ලබන මාසයේ වෙනකොට ඒ ධ්‍යානවලින් සීමිත පුද්ගලයේ ඒ ධ්‍යානය නැවත උපදවා ගන්නට බැරි පුද්ගලයේ මේකත් බුදුරජාණන් වහන්සේට පේනවා. එලෙසින්ම බුදුරජාණන් වහන්සේට පැහැදිලිවම පේනවා මේ සමාධිය ආනි භාගයයි සිටි භාගයයි විස්මිත භාගයයි නිද්දේත භාගයයි කියලා. ඒ කියන්නේ මේ මේ පුද්ගලයන්ගේ මේ කියන සමාධි ඉන්ද්‍රිය ආනි භාගයයි ඉදිරිදී යන හානියට පත් වෙන දෙයක්. ඒ කියන්නේ දියුණුවේ එකක් නෙවෙයි. අර ඉස්සෙල්ලා තියෙකම. අද සමාධිය දිනුනෙලා තියෙනවා නමුත් එන්නේ මේක හානියට යන්නේ කවදාවත් දිනුවක් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙපැහැදිලිව කියනවා. ඒ බව. ඉන්ද්‍රිය පරෝපදයක් ඥානෙ. ඊළඟට සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන්ගේ සාමයේ සමාධිය ඉස්හාවන වශයෙන් මෙලෙසින්ම පවත්වාගෙන යන ශක්තියක් වුණට තිබෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය නම් උපදවාගෙන සිටින්නේ ධ්‍යානය මෙලෙසින්ම පවත්වාගෙන යනවා මරණට මරණ මොහොත දක්වාම. නැත්තම් සිටේ එකම බව තියෙනවා නම් ඒ එකම බව උපචාර සමාධියක් තියෙනවා නම් ඒ උපචාර සමාධිය එලෙසින්ම පවත්වාගෙන යන්නේ හැකියාවක් මේ සමහර පුද්ගලයන් තියෙනවා. ඒකට තමයි සිටී භාගය කියන්නේ එතනම ස්ථාවරව පවතිනවා. බුදුරජාණන් වහන්සේ දෙසා කොහොමද කියන ඕනෑම පුද්ගල සමූහයක් ගත්තාම මේ පුද්ගලයාගේ සමාධින්ද්‍රිය සිටි භාගයයි එතනම නවතින එක. ඒකේ හදයන්ෙත් නැති වෙන්නේ නැහැ. මේ සත්‍යය බුදුරජාණන් වහන්සේට මේ ඉන්ද්‍රිය පරෝපරයඥානය තුළින් දකින්නට පුළුවන්. එම නිසා බුදුරජාණන් වහන්සේ අර සිටි භාගයේ සිටින පුද්ගලයන්ට මේ සමත විපස්සනා සමත භාවනා වැඩි කියන්නේ කියන්නේ පිළිම විදර්ශනාවට ඔහු යොමු කරනවා. මොකද ඔහු ඉන්නේ එකම සත්‍යයේ ඉන්නාට සමතේ දිනු කරන්නට බෑ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ඕන්නට මේ අපිඥාවන් ගැන කතා කරන්නේ නැහැ. මේකවල නිසා. සමහර කෙනෙක් කියේ එලෙසම බුදුහාමුදුරන්ට දුක් කියව. ඕක පුළුවන් නම් අධිච්ඡක් ඥානය උපදවන්නට බුදුරජාණන් වහන්සේගෙන් ඉන්නේ නැහැම මට දීපතෝ ඥානයක් උපදව ගන්නට පුළුවන් කියලා. ඔහුට කවදා චිත්තසෝත ඥාන උපදවා ගැනීමට තරම් සමාධි ඉන්ද්‍රිය තිබුණ වෙලා නැහැ. ඔහු අකුසල කර්මයක් කරලා තියෙනවා. ඒ නිසා සාපෝඥාන වාසය කියන ප්‍රකාශ කරේනවා. ඉතින් මෙයා කල්පනා කළා අපෝ මේ බුදුරජාණන් වහන්සේට දීප්පජාප්පු දෙනවා මට දීප්පජාප්පු දෙනවා මේ බුදුරජාණන් වහන්සේට තියෙන දීප්පසෝත මටත් ආවොත් ඉතින් මේ ඊර්ෂ්‍යාවට තමයි මේ කටයුතු කරන්න කියලා වෛර බඳගත්තා බුදුරජාණන් වහන්සේ. දුක් හොරන් පටන් ගන්න පාරවල් පාරවල් ගන්න. මේ ලෙස මේ ඉන්ද්‍රිය ධර්මයන් කර්මාදී ඉන්ද්‍රිය හරියටම මේ පිටු භාගයේ දිනනවා නම් මේ පිටු භාගයේ දින පුච්චලයා දැක්කාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුට සමාධියේ ඉන් එහාට දිනුන ආකාරයට නිෂ්ඵල ධන දේශනා පවත්වන්නේ අතුවා. අපි ඉතින් ওই කියනවා එයන් සීයේ දෙනාට උගුණ ගන්න ඔක්කොම උගුණ දී යනවා. බුදුරජාණන් වහන්සේ කියෙම නිෂ්ඵල දේශනා නැහැ. එබැවින් උන්වහන්සේට පුළුවන් මේ සමාධියේ දිනුනේ ඇති පුද්ගලයාගේ සත්‍යය මනින් අවබෝධ කර ගැනීමට ඊළඟට සමහර මේ යෝගාවට සමහර පිළිස් සිටිනවා ඒ උන් ඒ අයගේ සමාධිය ඒවලගේ සමාහිත චිත්ත ස්වરૂපය එන්නේ තමයි ජීවන විශේෂ භාගයක් අද තියෙන කට්ටිය මේ ඉගෙනකොට තවත් දියුණු කරගන්නවා තවත් දියුණු කරගන්නවා තවත් දියුණු කරගන්නවා ඉදිරියට ඉදිරියට මේ සමාධිය දියුණු කරගෙන දියුණු කරගෙන යන්නේ හැකියාව ශක්තිය එන්ට තිබුණා ඒ පාරමී ශක්තිය නිසා තමා සද්ධාරෝ වඩලා පුහුණු කරලා තිබෙන නිසා හැමෝටම මේක කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයක් ඉතා පැහැදිලිව දකින මොහු විශේෂ භාගීය පුද්ගලෙ. මොහුගේ සමාධි ඉන්ද්‍රිය ඉන්ද්‍රියට දියුණු වෙනවා දියුණු වෙනවා. මොහු කවදාවත් සීලෙන්නේ නෑ. මොහු එතනම සඳහා සිටින පුද්ගලයෙක් නෙවෙයි. සිටි භාගීය පුද්ගලයෙක් නෙවෙයි. එබැවින් මහ බුදුරජාණන් වහන්සේ එවැනි පුද්ගලයන් හමු වුණාට පසු කෙලින්ම විදර්ශනාව ගැන කතා කරන්නේ නැතුව කෙලින්ම ප්‍රකාශ කරන්නේ අෂ්ඨ සමාපatti කියලාලා අක්ෂ සමාපත්තියන් ලක්ෂා කරලා චතුත් ඥානයේ පාදක කරලා ඊළඟට මම උන්න දික්කක් උපදවන්නට මෙන්න දික්ක සෝත උපදවන්නට මේ පරිපූර්ණ ඥාන ඥානය උපදවන්නට මේ ආදී වශයෙන් සම්මතය පාදක කරගෙන ලබන සියලුම දේවල් ලැබීමට උන්වහන්සේ උපදෙස් දුන්නා උපදෙස් ඒකේ ප්‍රතිදීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. මේ විශේෂ භාගීකත්වයේ සිටින පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දකිනවා. අපිට අද මේ තුන්වත් අය දැක්කා මේ තුන්වත් අයගේ පිටතට සමාධිය අද කියන්නේ පුළුවන් සමාධිය දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන අපිට කවදාවත් කියන්න බෑ ලබන අවුද්දේ වෙනකොට මේ අයගේ මේ සමාධිය මෙලෙසින්ම පවතිනවාද නැත්නම් පිටිනවාද නැත්නම් වැඩි දියුණු වෙනවාද කියන්නේ බුදුචානන් මහන්සියට ඒකේකා පැහැදිලිව කියන්නට පුළුවන් අද නෙවෙයි ආත්ම ගණන් නැහැ කෙතුන් අපේ ඥානෙ මේ දිනුදී දිය යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේට පැහැදිලිවම පේනවා මේ අයගේ සමාධිය නිද්දේට භාගයයි. ඒ කියන්නේ මේ අයගේ සමාධියෙන් වැඩිලා තියෙනවා ඒ සමාධියෙන් කියන්නේ ඒ වැඩෙන සමාධියෙන් මොහු ප්‍රයෝජන කරන අරගෙන සතර දුකින් මිදෙනායි. ඒ කියන්නේ නිත්‍යදී කියන්නේ සසනින් මෑත් වීමට තරම් ප්‍රඥාව මොහොත තියෙනවා මේ සමාධිය මොහු උපයෝගී කරගෙන ඒ සමාධිය සීතලා යථාභූත සම්පදානාති සමාහිතෝව සමාහිතෝ ඉඳගෙන මේ යථාභූත ඥානය ඇති කරගෙන සාස්ත්‍රාල ධර්මයන්ගේ අනිත්‍ය භාවය දුක්ඛ භාවය අනාගත රූපය ශූන්‍ය ස්වરૂපය අවබෝධ කරගන්නට මොහොතට ශක්තිය තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ දෙකියුනේ හැකියාව මේ බුද්ධ ඥානකතෝ පවතිනවා එබැවින් මේ පුද්ගලයන්ගේ තාම සුසුසුයි දැන් මේ අවස්ථාවේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මය දේශනා කිරීමට මේ පුද්ගලයන්ගේ තාම සුසුසුයි අනුපාදානයන් පිළිබඳ අත්හැරීම පිළිබඳව උපාදාන නැති භාවය පිළිබඳ ධර්මය දේශනා කිරීමට මේ පුද්ගලයන්ගේ තාම සුසුසුයි කෙලින්ම නිවන පින්වන් ලබන නිවන මතකර පින්වන් ලබන දේශනා කිරීමට කියන හැඟීම ඒ අවබෝධයේ පුත්‍රජානන වහන්සේට තිබෙනවා. ඒ දෙලින්ම එලෙසින්ම ධර්මය දේශනා කළ එබැවින්ම ඒතා වඩා විශාල පිටකට ඒ ධර්මාභයේ සමයේ සිදු වුණා ඉඩක්. අදමන වෙයි. එතකොට බුදුරජාණන් වහන්සේට මෙසේ ඒ ඒ පුද්ගලයන්ගේ සංකාර තුළ තියෙන සමාධිමත් ස්වરૂපයේ සිටින කියන එක පැත්තක්. භාවය සමාහිත භාවය මනමින් දක්වන්නට පුළුවන්. ඒ වැඩි දියුණු වෙනවද, අඩු වෙනවද, නැත්නම් ඒ පැත්තෙන් පවතිනවද, නැත්නම් ඒකෙන් ප්‍රයෝජන ගන්නවද නැත්ද? මේ ආදී වශයෙන් නොඑක ආකාරයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ සමාධි ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දකිනවා. ඊළඟට සමහර අය සමාගයේ සමාධියට සමාගයේ සිටේ එකඟ බවට නිකාන්තියක් ඇති කරගෙන ඇලීමක් ඇති කරන උපක්ෂේපයක් බවට පත් කරගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දකිනවා මේ මේ බුද්ධලෝ දැන් මේ සමාධියෙන් සිටින්නේ මේ සමාධියට ඇවිලා මේ සමාධිය ආස්වාද කරගෙන මේක නිකාන්තියක් බවට පත් කරගෙන මොහු මේක අතහරින්නේ නැහැ මොහුට අතහරින්නට බෑ ඒක දැන් අර ආලාපන කාලාන උද්දපාලාම භාවයට බෝසත්ත්වෝගිය හත් වෙනි අරූපාවචර අට වෙනි අරූපාවචර මේ තුන් වෙනි අරූපාවචර හතර වෙනි අරූපාවචර ධ්‍යාන දෙකේ උපදිනා උපදවන්නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එදා බුදුලා කියන පැහැදිලිව උන්වහන්සේට පේනවා. මේ පුද්ගලයන්ට කවදාවත් මේ ධ්‍යානෙට අතහරින්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අල්ලාගෙන ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන සිටින්නේ කියලා. ඒ වගේම ලෝකේ ලංකාස්සත් කොටස් විදිනම් මේ සමාධේන්ද්‍රිය මොනවායි වැඩි තිබුණට ඒකම සමාධියේ සත්‍ය ගන්න විස්තර ගැනීමට හේතු කරගෙන මේ මේ පුද්ගලයන් සිටිනවා. මේ සමාධිය මොනවද දිනු කරගෙන සිටින්නේ සංස්කාර ගන්න විස්තර ගැනීමට ඒකට ආස්ථාදයක් ඇති කර ගැනීමට උපක්‍රමයක් ඇති කර ගැනීමට මේ පුද්ගලයෝ බව දන්නේ නැහැ. කියලා දෙන්නට මේ පුද්ගලයන් දේතව වැටහීමක් ඇත්තේ ඇතිවන්නේ නැහැ නේද? එබැවින් බුදුරජාණන් වහන්සේට පැහැදිලිවම ධර්මයක් දේශනා කරන්නට පුළුවන් පුද්ගලයන්ට ගෝචර වන ආකාරයේදී මේ පුද්ගලයන්ට ගෝචර වන ආකාරය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් නොඑක් විදිහට ඒ ඒ පුද්ගලයාගේ සංස්කාර තුළ සද්ධා ඉන්ද්‍රිය කොයි ආකාරයෙන් වැඩි ඇද්ද කියන එක පැහැදිලිවම දන්නවා. එවැනි පැහැදිලි අවබෝධයක් ඇති නිසා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝපරයක් ඥානෙ සමන්නාටයි. ඒ ඉන්ද්‍රිය පරෝපරයක් සමන්නාණය සමන්නාටෝ සම්මා සම්බුද්ධ රත්නයටයි අපි මේ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමට සූදානම් වන්නේ. එතකොට අප දැන් කතා කරලා ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය කියන එක. දැන් තියෙනවා සංයන්ත්‍රිය, අඥාව නුවණ. බුදුරජාණන් වහන්සේට ඒකාත්ම පැහැදිලිව නිරවුල්ද නිවැරදිව කියන්නට පුළුවන් ඒකේ බුද්ධයාගේ සිත් තුළ සංසාන තුළ මේ සංඥාව කුයි කුයි ආකාරයෙන් කෙටි මුරට වැඩි ඇද්ද වැඩි ඇත්තේ නැද්ද කියන එක. සාමාන්‍ය කෙනෙකුට ඒක හිතන්නට අමාරු දෙයක්. බුදුරජාණන් වහන්සේට ඕනෑම පුද්ගලෙක් ගියාට පසු දකින්නවා ඒ අයගේ සංස්කාර තුළම පඤ්ඤුන්දේ වැඩි තියෙන ආකාරය මොහුගේ ප්‍රඥාව හොඳටම ප්‍රමාණවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඒක නිසා මම කෙලින්ම මොහොත චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනවා ඉතින් ගිය ගමන්න තේනේ පුඥා මොකක්වත් නැහැ සමහරට මෙහි මරමරාට යන්නේ ගිය ගමන්න චතුරාර්ය සත්‍ය දේශනා කරන දේශනා කරපු ගමන්න ඒ පුද්ගලයා නිවන් අවබෝධ කරනවා මොකද මේ පඤ්චේන්ද්‍රිය වැඩි ඇති ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් උන්වහන්සේට තිබෙනවා. මේකට සුදුසුවන්ද මේ දේශනාව උන්වහන්සේට කරන්නට පුළුවන්. ඒ වගේම සම්මාරයේදී ඉන්ද්‍රිය ධර්ම කියන කවදා විදර්ශනා ඥානයක් ප්‍රතිපදාව ගැනීමට තමයි සමත් වන්නේ නැහැ. සමහර අයගේ විද්‍යාවේ ප්‍රඥාව දියුණු වෙලා තියෙනවා සෝවාන් ඵලය ලබා ගැනීමට. නමුත් ලෝකයේ ප්‍රඥාව දැනෙන ප්‍රමාණවත් නැහැ සකදාගාමී ඵලය ලබා ගැනීමට. එම නිසා කවදාවත් බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලය ලබා ගැනීමට තරම් ප්‍රඥාව ඇති කෙනෙකුට සකදාගාමී ඵලය ගැන උත්සාහ කරන්න දෙය කියලා ආවාදන් කල්පනා කරන්නේ. ඒ බැරි දෙයක්. ඌගේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රමාණය වැඩිලා නැති නිසා ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන ආකාරයට කටයුතු කිරීමටයි උන්වහන්සේ උපදෙස් දෙන්නේ. අපවාමිනේ අප මේ හැමදෙනාම නිවන් දක්වන්නට උපදෙස් දෙනවා. ඉන්ද්‍රිය පොවද ප්‍රඥාව කොහොමද වැඩියක් දන්නේ නැහැ. අපි මේ ධර්ම දේශනා කරන කාට මේවා තේරුණාද දන්නේ නැහැ. බුදු ඥානවහන්සේ දේශනාවේ ලක්ෂ ගණනක් කිලි දෙවියන් ධර්මයන් මනසට සැප පිළිස් ලක්ෂ කෝටි ගණනක් කියයි. පුද්ගලයන්ගේ දෙන්ගෙන් වශයෙන්ම ඒ ධර්මය අවබෝධ කරන්නේ මේ පුද්ගලයා මේ ආකාරයෙන් මොහොත ධර්මය රැකෙන්නේ මෙපමණයි මොහු මේක ජීවිත දකින මොහුගේ ඥානෙ කියවලි තීක්ෂණයි මේ ආකාරාදී වශයෙන් මොහොත් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට පැහැදිලිව දකින්නට පුළුවන් ඊළඟට සමහර පුද්ගලයන්ගේ ප්‍රඥාව කවදාවත් අනාගාමී පත්‍ය ළඟා කර දෙන්න සමත් නැහැ ඒ තරම් වැඩිලා නැහැ සමත් අයගේ ප්‍රඥාව අරහත් ඵලයේ ලබා ගැනීමට නම් කිසියෙම ප්‍රමාණයක් නැහැ. සමහර අයගේ ප්‍රඥාව ධර්ම ප්‍රඥාව. දීකේ දීකේ ගමන් කරන ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ කියනවා මොහු ධර්ම ප්‍රඥා පිළිදෙරේ. ඒ කියන්නේ දීකේ මොහුගේ ඥානෙ දිනු කරන උදෙන්ම බුදුරජාණන් වහන්සේට පැහැදිලිවම ධර්මය දේශනා කරන්න පුළුවන්. ඒක අපිටින් දීකින් දුවන නිසා. ඊමන් යනකට. සමහර අයගේ ප්‍රඥාව චිත්ත ප්‍රඥාවක්. තීක්ෂණ වූ සියුණු ප්‍රඥාවක්. ඒකත් බුදුරජාණන් වහන්සේටම පැහැදිලිව පේනවා. එබැවින් බුදුරජාණන් වහන්සේට පුළුවන් දීවිද දක්නා සියුණු ප්‍රඥාවට ගෝචර වන කමයක් දේශනා කිරීමට. එබැවින් සමහර අයගේ ප්‍රඥාව පහසු බහුල ප්‍රඥාවක්. ඒ කියන්නේ මේ සාමර්ථ්‍ය බහුල සාන්ති බහුල අතුපැති ප්‍රමෝදයේ සංකප්ප ප්‍රඥාව. සමහර අයගේ ප්‍රඥාව මාස බවලක් නැහැ අර අපිට ඒක වෙලා නැහැ මේ සතුට වෙච්චි නැති ප්‍රශ්නා නැති බුද්ධලයාට සතුට ගෙනදෙන ධර්ම දේශනාවල් මේ තරම් ගෝචරවන්නේ නැහැ මාස බහුල පුද්ගලයෙකුට හිත ආත්මවල ප්‍රඥාව නැති පුද්ගලයෙකුට හිත සතුටු කරන ධර්ම දේශනාවක් ඉතා ගෝචර වෙනවා. එබැවින් බුදුපියාණන් වහන්සේට පුද්ගලයා ඥානයට අනුකූලව ධර්මයක් දේශනා කිරීමේ හැකියාව තිබුණා. ඒක කළා ඒ සාර්ථක ප්‍රතිඵලයට බොහෝ දෙනෙක් නෙලා ගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ ආකාරයෙන් මේ ප්‍රඥාවේ නොයෙක් ආකාර ප්‍රතිහිතක් දකින්නට පුළුවන්. මෙයා ආසපය ගමන් ආස්පන්න පුද්ගලෙ මෙයා ගමන් පුද්ගලෙ මෙයා චිත්ත පුද්ගලෙ චිත්තපන්න පුද්ගලෙ මෙයා මහා පන්න පුද්ගලෙ මෙයා පුතුපන්න පුද්ගලෙ කියන්නේ මොහුගේ ප්‍රඥාව අත විශාලයි දැන් සරවත් මහා රහතන් වහන්සේ කියවලු මොහුගේ ප්‍රඥාව මහා පුතුලයි පුතුපන්නා ඒ සත්‍යයේ උන්වහන්සේට පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන්. අපිට මේ අප මේ අන්තම් දැකලා තියෙනවා මේ ආගේ ප්‍රශ්නාව දැන් ඉතින් කියලා. එහෙම දෙයක් නෙවෙයි. ඉපාසවදිලිව නිරවුල් උන්වහන්සේ දකින යම්පා දැකේ ස්වාකාර තියෙනවා නම් ඒ දැකියු සෑම ආකාරයෙන් දකිනවා. එක් ආකාරයකින් නෙවෙයි. හැබැයි මේ ප්‍රශ්නාව සමග මේ අනිත් ධර්මවත් ශ්‍රද්ධාව කොයිතරම් දුරට මොයි පුද්ගලයාගේ වැඩි යැදෙන වැඩි යැද කියන කාරණාවක් දන්නවා අර සත්‍යින්දේ දැක්කා වගේම පඤ්ඤින්දේ දකිනකොට ධම්මයෙන් පඤ්ඤින්දේ අධික වශයෙන් යම් කිසි පුද්ගලයෙකුගේ තියෙනවා නම් ශ්‍රද්ධාව දිනුනේ නැත්නම් මෙයා පුද්ගලයා කොයිතරම් පුද්ගලයෙක් මොහොත ධර්මයේ අධසමයේ කිරීමකට තමයි ඥානයේ තිබුණට ඒ ධර්මයේ අධසමයේ කිරීමේ හැකියාව මේ පරිවර්ත ස්වභාවය නිසා මොකද ශ්‍රද්ධාව මන නිසා. එබැවින් බුදුරජාණන් වහන්සේට පැහැදිලිව ප්‍රකාශ කරන්නට පුළුවන් වෙන ඔහුගේ ශ්‍රද්ධාව දිනන ආකාරයේ දේශනා. ප්‍රඥාව අධික පුද්ගලයේ නමුත් ඔහුට ශ්‍රද්ධාව ගැන දේශනා කරන්නේ. මොකද මේ පඤ්ඤාන්දිය ගැන පැහැදිලි අවබෝධයක් ඇති නිසා. එබැවින් බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රද්ධාව, ජීවය, සතිය සමාධිය සංඥාව යන ඉන්ද්‍රිය ධර්ම පහ පිළිබඳව ඒ ඒ පත්‍යන්ගේ ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩි යටි ආකාරයේ පිළිබඳව ඒ ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඉතිරි අනාගතයේදී පිළිගන්නේ කොහොමද යන ආකාරයේ පිළිබඳව ඒ වගේම ඒ වගේම ඒ ඒ ඉන්ද්‍රියන්ගේ ගුණාත්මක ස්වરૂපයේ පිළිබඳව බුද්ධ ඥානන් වහන්සේට පැහැදිලිවම කෙනින් යනවා අවබෝධ වෙනවා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් මෙලෙසින් අවබෝධ කරගන්නා මෙලෙසින් පිළිගන්න නිසා මෙලෙසින් පැහැදිලිවම තේරෙන නිසා බුදුරජාණන් වහන්සේ සත්‍ය කොටස් 50කට බෙදලා ඒ කොටස් 50ට අනුකූල විදිහට ධර්මයේ දේශනා කරනවා. අද්දෝකණයයි ඉද කතාවකෝ සත්‍ය පස්සති අල්තරාජකේ මහාරාජකේ පුතින්ගේ නිතින්ගේ ප්‍රාකාරයේ විග්‍රහකාරයේ විඤ්ඤාපය විඤ්ඤාපය අපේ කච්චේ පරලෝකබයි පරලෝක බය වද්ද දස්සායනෝ අපේ කච්චේ න පරලෝක වද්ද බය දස්සායනෝ මේ ආකාරයෙන් මේ ඒ පුද්ගලෝ පැහැදිලිව දක්නවා සමහර අය බුදුරජාණන් වහන්සේ බණ කියනවා සත්‍යේ පස්සදී කොහොමද දකින්නේ අල්ප රජක්කේ මහා රජක්කේ මේ අයගේ සංකාන තුළ තියෙන කෙල අල්ප අල්ප රජක්කේ කියන්නේ වැඩි ඝන බහුල වටින්නේ මේ අය අපරාජකේ මහා රජකේ මහා රජකේ කියලා බොහෝම බහුලයි. කෙනෙක් තුළ රාගයේ තිබෙන්නට පුළුවන්. කෙනෙක් තුළ තියෙන රාගය මඩ වෙන්න පුළුවන්. තව කෙනෙක් තුළ තියෙන රාගය අතිශයින්ම ධර්මවන්නට පුළුවන්. බොහෝ ප්‍රබලවන්නට පුළුවන්. අන්න ඒ ආකාරයෙන් මේ సంతානෝ කියන කෙලෙස් තුළ චිත්ත භාවය සහ අර වැඩි වැඩි යටින ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දකිනවා. සත්වෝ පුද්ගලෝ සත්‍ය අසත්තාව තියෙන පුද්ගලයා අල්ප රජක්කයි සබ්බෝ පුද්ගලෝ අපරජක්කෝ අසද්දෝ පුද්ගලෝ මහා රජක්කෝ සද්ධාව තියෙන පුද්ගලයා මේ කෙලෙස් තුනි සද්ධාව නැති පුද්ගලයා ගැන කෙලෙස් වැඩි මේ ඉන්දිය පරෝපණ ඥානය තුළින් එක දකින්නේ ඒ වගේම මෙයා උපක්ෂිත සති පුද්ගලයේ මේ මේ තියෙන ආර්ථ වීම පුද්ගලයේ ආරද්ධ විදියේ පුද්ගලෝ එයාගේ අල්ප රජක්කෝ සාජත් අඩුයි. ඒ කියන්නේ කෙනෙක් කැවීමට බීජ කරන නිසා. ඒ වගේම ආරද්ධ විදියක් නැති පුද්ගලයා ඒ කෙනෙක් වැඩි මහා රජක්කයි. උපත්ති සතිපත්තයෝ කීය පීතුවාගත් පුද්ගලයන්ගේ කෙනෙක් අඩුයි අල්ප රජක්කයි. සතිය දිනුනේ නැති අයගේ කෙනෙක් වැඩි මහා රජක්කයි. ඒ වගේම අනිත් ඉන්ද්‍රිය ගැන කෙලෙසින් මනිනාය සිතා ගන්න පඤ්ඤාව අඩු අය මේ කෙලෙස් වැඩි පඤ්ඤාව වැඩි අයගේ කෙලෙස් අඩුයි මේ ආකාරයෙන් අල්ප රජස්ස මහා රජස්ස භාවය බුදුජාණන් වහන්සේ දහ ආකාරයකින් දකිනවා මේ ලෝකයේ තියෙන සියලුම සත්‍යෝ මේ ඉන්ද්‍රිය පරෝපරස්ස ඥානය තුළින් අපරාධයේ මමාරාගේ කුතුන්ද්‍රිය මුතුන්ද්‍රිය මේ ඉන්ද්‍රියන්ගේ තීක්ෂණ භාවයේ මහා මුද්ද භාවයේ උන්වහන්සේ දකිනවා. කොහොමද අර කියපු කරුණු ආකාරයෙන් මේ හිතාගන්න සත්ව පුද්ගලෝ සිත්ින්ද්‍රියෝ අස්සද්දෝ පුද්ගලෝ මුචින්ද්‍රියෝ සද්ධාව අධිතින පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන් තීක්ෂණ වෙනවා. සද්ධාව නැති පුද්ගලයන්ගේ සද්ධාව ධර්ම ආදී ඉන්ද්‍රිය ධර්ම තීක්ෂණ වෙන්නේ මුදි මුද්දේ. ඒ වගේම දීර්ඝ අනුපුද්ගලයන්ගේ අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ තීක්ෂණ භාවයේ තියෙන ජීවිතේ නැති බව අයගේ ඉන්ද්‍රිය ධර්මයන් තීක්ෂණ වෙන්නේ ඒ වගේම සතිය දිනන අයගේ ඉන්ද්‍රිය ධර්මයන් තීක්ෂණයි සතිය දිනන්නේ කියලාගේ ඉන්ද්‍රිය ධර්ම බොද්ධයි අනිත් ධර්මත් එමෙසින්ම සිතා ගන්න පඤ්ඤා ආදී ඊළඟට බුදුරජාණන් වහන්සේ දකිනවා ප්‍රගතිය මහා සංසේ පිටුන්ගේ මුතුන්ගේ ස්වාකාරයේ ද්වාකාරයේ සංඥාපය විඤ්ඤාපය මේ අයට මේ ධර්මය පැහැදිලිව අවබෝධ කරවන්නට පුළුවන්. මේ අයට මේ ධර්මය පැහැදිලිව අවබෝධ කරවන්නට බැහැ. මේ අය පැහැදිලිව ධර්මයේ දකිනවා, මේ අය පැහැදිලිව ධර්මයේ දකින්නේ. ඒකත් සද්ධා අධික පුද්ගලයා මේ ධර්මයේ පැහැදිලිව දකින්න පැහැදිලිව අවබෝධ කරගන්නත් පුළුවන් මේ පුද්ගලයාට. මේ ශ්‍රද්ධාව අඩු පුද්ගලයාට මේ ධර්මයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බෑ. එබැවින් මේ ශ්‍රද්ධාව අඩු පුද්ගලයා ධර්මයේ දකින්නේ පැහැදිලිව. මේ පුද්ගලයාගේ ප්‍රඥාව වැඩි ඒ ප්‍රඥාව වැඩි නිසා මොහොත පුළුවන් මේ මේ ධර්මයේ පැහැදිලිව අවබෝධ කරවන්නට මොහු පැහැදිලිව ධර්මයේ දකිනවා මේ ප්‍රඥාවෙන් නැති නිසා දිනුනේ නැති නිසා මොකද මේ ධර්මයේ පැහැදිලිව දකින්නට බැහැ පැහැදිලිව අවබෝධ කර දෙන්නට බැහැ අර මම ඉඳා කතාවක් කියන්නේ මම ධර්මයේ දේශනා කරනවා එහෙම ධර්මයේ දේශනා කරනකොට මේ ධාර කුසුදනාය මේ ධර්මයේ දකින්නේ ඒකට මම මොකක්ද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ දේශනා පාඩයක් මම කියනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දකිනවා මේ සත්‍යයන් අල්ප රජස් ස්වභාවයන් මහා රජස් ස්වභාවයන් සිකින්දේ භාවයන් මුකින්දේ භාවයන් අර ස්වාකාර ද්වාකාර ශුන්‍යාකාර ශුන්‍යාකාර කියන සත්‍යයන් මේ ධර්මයේ පැහැදිලිව අවබෝධ කරන්න පුළුවන් මොහොත මොහොත ධර්මයේ පැහැදිලිව අවබෝධ කරන්න බෑ මොහොත පැහැදිලිව අවබෝධ වෙන විදිහට කර්ම හේතු ගන්නන්න පුළුවන් නමුත් මොහොත කොච්චර කිව්වත් කර්ම හේතු ගන්නන්නේ නැහැ මොකක් මේ කාරණේ මොළුන් ඒ මේ පුද්ගලයාගේ ශ්‍රද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව කියන විදිහ ගන්න අතු වැඩිකම නිසා ඉන්ද්‍රිය වීමත්තාවය නිසා ඊළඟට අපේ කච්චේ පරලෝක වෛද්‍ය බය දක්වාගෙන සමහර අය පරලෝක බයයි සතර පායක වැරදි වලට බයයි මේ බය දකින්නවා සමහර අය න පරලෝක වෛද්‍ය බය දක්වාගෙන පරලෝක බය පරලෝක ගැන දීපුත් නෑ වැරදි කරන දෙයක් නෑ මොකක්ද මොකක් ප්‍රසාදයේ තත්ත්වය දුවන්නේ කෙලින්ම අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුවැඩි වීම නිසා අද්ධාව අධික පුද්ගලයා පරිලෝක වජ්‍ය බය දක්වනවා පරිලෝක දක්වන පරිලෝක ගැන බයයි වැරදි කරන බයයි අද්ධාව නැති පුද්ගලයා නෑ පරිලෝක වජ්‍ය බය දක්වනවා පරිලෝක ගැන බයක් නෑ අකුසල අකුසල ගැන බයක් නෑ වැරදි ගැන බයක් නෑ ඒ වගේම ප්‍රඥාව නැති පුද්ගලයා පරලෝක ගැන බයයි, අකුසල් ගැන බයයි, සතුටු ගැන බයයි, සතුටින් නැවත නිවනට ඉපදීම ගැන බයයි. මේ සංස්කාරයන්ගේ පැවතීම ගැන බයයි. ප්‍රඥාවෙන් දී නැති පුද්ගලයා මේ ඔක්කොම දිය දේවල් ගැන තව තවත් සංස්කාරයන් දී සිටින්නට කටයුතු කරන අය. මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට පුළුවන් ඊගේ පත්‍යාවේ සංකාන තුළ මේ මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ මේ ආකාරයෙන් වැඩි යතේ මෙතනින්ම මේ මේ පුද්ගලයන්ට මේ ධර්මය අවබෝධ කරවන්නට පුළුවන් අවබෝධ කරවනවායි මේ අයට ඒ නිසා නිවන් මඟ ගමන් කරන්නට පුළුවන් සංස්කාර දුකින් ගැලවෙනවායි මේ අය පසුලින් පසුලට ගමන් කරමින් තම තවත් දුකම අනුභව කරනවායි කියලා. මෙන්න මේ ආකාරයෙන් මිනිසිය පරෝපරියත් ඥානයේ කියන බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව නිරෝධ නිවැරදිව දකිනවා මේ අපගේ සංසාන තුළ සත්‍ය දුකේ කියන සියලුම සත්‍යන්ගේ සංසාන තුළ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩි වැඩි ආකාරයක් මෙලෙලේ ඉන්දිය පරෝපරියත් ඥාන සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට අපි මේ ප්‍රතිපත්ති පූජාවෙන් අද පූජා කරමු. උන්වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමයි අපි විසින් කළ යුත්තේ ආමිත පූජා මල් පහන් පූජා කිරීම නෙවෙයි. ඒ වසරන්න දෙපා කියන එක නෙවෙයි වලදා හිතන්න දෙපා. මල් පූජා කළත් හඳු ගණන් උසට ඥාන ගොඩවල් ගොඩ කරන පූජා කළා පහන් හඳුන් කෝරු ගොඩවල් ගොඩවල් හඳු ගණන් පූජා කළා ඊට වඩා ඉතාමාගේ විනාඩි 5ක් 10ක් මේ ප්‍රතිපත්ති මාලාව පූර්ණේ කරමින් අනිත්‍ය සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වરૂපේ දැකීමට යන උත්සාහ කරනවා නම් දුක්ඛ සංස්කාරයන් ඒකාන්තයෙන්ම දුක වශයෙන් අවබෝධ කර ගැනීමට කෙනෙක් කටයුතු කරනවා නම් අනාත්ම ආත්මනන් සංස්කාරයන්ගේ යථාර්ථ රූපය අනාත්ම භාවයේ ඒ පරිද්දෙන්න දැකීමට යම් කටයුතු කරනවා නම් අරස උසස් අධිකරණය. එබැවින් අද මුල් දවස පුරාම මේ තුන්වත්ය ඒ ප්‍රතිගාමී මහත්යේ ප්‍රතිපත්ති පූර්ව පූජාවෙන් පූජා කරන්න ඒ ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමට අනුකූලවක් කරන්නේ නැහැ මේ අයගේ සමත සාධකස්නා භාවනාවේ නිරතවන්න අන් අයගේ භාවනාවට පරිබෝධ නොවන ආකාරයෙන් හැසිරෙන්නේ සමාධි භාවනා කරන්නට බැරි නම් බැරි බව වෙනම දෙයක් අන්නයිගේ භාවනාවට පරිපෝද නොවනදී කතා බහ කරන්නට එපා ඇතිරෙන්නට එපා සංවර සීලයව අන්නයට අතීතදී මෙන්න කටයුතු කරන්න අන්නයිගේ භාවනාව සදාකප්පලන විදිහට කටයුතු කරලා පොරු පුරවා ගන්නට එපා නැවතත් මාකේක අවවාදයක් වශයෙන් දීපත් කරනවා දැන් මේ පිළිබඳව මේ තුන්වත් අයට ඇසීමට යම් ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න